ඉතින් තාමත් අපි දන්නවා මේ අතිශය ගැඹීර ධර්මය නිවැරදිව මනසට අනුගත කරන තාක්කල් අපි නැවත නැවත අර පරණ හිතේ தත්ත්වයට වැටෙන අපේ මනස. ඒක තම තමන්ගේ වරදක් නෙමෙයි. ඒක අවිද්‍යාවේ ස්වභාවය. ඒක තෘෂ්ණාවේ ස්වභාවය. එනිසා අපට අවශ්‍ය කරන්නේ මේ අවිද්‍යා සංනා කියන ධර්මතා දෙක අපි සාමුලින්ම අවසන් කරන්න. මෙච්චර කාලයකට ඒක කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වෙච්ච නිසා අපි මේ නාම රූප දෙකක ක්‍රියාවලියට ඉඩකඩ ලබා දුන්නා. පුච්චලීගේ ජීවිතයක් ගැන කතා කරන්නේ නැහැ. ඇයි? එහෙම එකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පුජ්‍යල ස්වභාවයෙන් ශුන්‍යය හෙවත් හිස් කියන වචනය සතාගතයන් වහන්සේ පාවිච්චි කරනවා. මම කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. මගේ කියන ස්වභාවයෙන් ශුන්‍යයි හිස්. මට අයිති කියන ස්වභාවයෙන් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. ස්ත්‍රියක් කියන ස්වභාවයෙන්ොත් හිස්. පුරුෂයෙක් කියන ස්වභාවයෙන්ොත් හිස්. සත්‍යේ, කුච්චරේ, මානවේ ඒ සෑම දෙයකින්ම හිස්. ශුන්‍යයි කියන දේශනාවේ ප්‍රකාශයන් අවශ්‍යයි. අපි ඒ ශුන්‍ය දෙයකට නැති දෙයක් ඇති දෙයක් හැටියට නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට අපි මනසට අනුගත කරගෙන අපි නැවත නැවත දුක්ඛ කියන ස්වභාවයට අවතීර්ණයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සත්‍ය දුකින් මුදවන්න. හැබැයි දුකින් මුදවීම తాවකාලික වශයෙන් නෙමෙයි. සදාකාලිකයි. සදාකාලිකවම දුකින් මුදවන්න නම් මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම නවත්තන්න ඕනේ. මොකද ස්කන්ධ පංචකේ පැවැත්ම තමයි දුක. ඒක ස්කන්ධ කියන්නේ ගොඩවල්. පහක් පංචස්කන්ධ. ඒ පහේ පැවැත්ම තමයි බුදුරජාන් වහන්සේ දුක හැටියට පෙන්නන්නේ. අනිත් එක මම මුලින් සඳහන් කළා විද්‍යාව හා තණ්හාව කියන ධර්මතා දෙක නිසා තමයි මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඒ විද්‍යාවට එන්න බැරි වුණේ. අවිද්‍යාව කියන්නේ ওই ස්කන්ධ පහේ සත්‍ය දන්නේ. නිවැරදි තේරුම දන්නේ. ඒ වගේම ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. ආයතන 12ක් තියෙනවා. ස්කන්ධ පහක් ආයතන 12ක් තියෙනවා. අධ්‍යාත්මය 6ක් තියෙනවා. බාහිරින් 6ක් තියෙනවා. ඇස කන නාස්ය දිව ශරීරය සිත 6යි. බාහිරින් 6යි. ඒ අධ්‍යාත්මික 6ත් එක්ක සම්බන්ධ වෙන බාහිරින් 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු. ඒ වගේම ධාතු 18ක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි තාම ඒක හරියට දැක්කද? ඒ වගේම සත්‍ය හතරක් තියෙනවා ලෝකේ. සත්‍ය හතරයි තියෙන්නේ. ඒ සත්‍ය හතර නිවැරදි ස්වභාවය දැක්කෙත් නැහැ. ඒ වගේම අධිපති කවුද අධිපති? මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්ව වලට ආයතන වල මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට අධිපති කවුද? ඒ ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දැක්කෙත් නැහැ. ඒ නිසා විද්‍යාව. තොර ස්කන්ධයන්ගේ අර්ථය දන්නේ ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ ධාතුන්ගේ ඒ නිස්සත්ත්ව නිචීව සත්‍යෙක් නැහැ ජීවෙක් නැති කියන ස්වභාවය දැක්කේ. ඒ වගේම ධර්මතා හතරක් ලෝකේ පරම සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා හතරක් ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒක දැක්කේ නැහැ. ඒතර ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දැක්කේ නැහැ. අවිද්‍යාව. ඒ වගේම සම්මුති ලෝකයේ මනස සැරිසරන තාක්කල් අවිද්‍යාව. ඒ සම්මුති ලෝකයෙන් පරමාර්ථ ලෝකයට මනස පරිවර්තනය කරගන්න පුළුවන් නම් විද්‍යාව. ඒතර බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ සත්‍යයන් අවිද්‍යාවෙන් විද්‍යාවට ගත්තා. සෘෂ්ණාව සාමුලින්ම නැති කරන ආකාරයේ දේශනා කරනවා. මේ ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම දුකක් හැටියට පෙන්වලා නොපැවැත්ම සැපක් හැටියට පෙන්වනවා. ඒක තමයි සත්‍යය. හැබැයි අපේ වැරැද්ද අපි තාමත්ම ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම සැපයි කියන මානසිකාරයෙන් යුක්තව තමයි ඉන්නේ. එයින් ගලවන්න තමයි විසුද්ධි මාර්ගය දේශනා කරන්නේ. සුද්ධ කියන්නේ පිරිසිදු. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදු. එයින් හතක් තියෙනවා. ඒ හතෙන් මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. පසුගියේ ඇහුවා. ඇහුවනේ පසුගියේ ගොඩක් අහලා තියෙනවා. එහෙනම් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. එතනේ ඒතර මග නොමග හොයාගන්න වෙලා තියෙන්නේ මෙච්චර කල් නොමග කියන්නේ. සත්පුද්ගල සංඥාව තුළ ඉඳගෙන සෑම දෙයක්ම හෙව්වා. ඒ නිසා නොමගිය ගියා. එහෙනම් ඒ නොමගින් අයින් කරලා නිවැරදි මගට අවතීර්ණ කරන්නේ සතාවිත ධම. ඒකට කියවා මග්ගම් මග්ග ඥාන දර්ශන. මග්ගම් මග්ග මග නොමග ඥානය නුවණ දර්ශනය දකිනවා. මග්ගම් මග්ග ඥාන දර්ශනය. විසුද්ධි පිරිසිදුවම දකින්න. මේකේ අර්ථයයි. එහෙනම් බලමු අපි කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඊගාවට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේ පහක් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් තව දෙකයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. දැන් හතරක් සම්පූර්ණ කළා ඉවරයි. ඒ පිළිබඳව දේශනා කාශ්‍යයක් තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධාමත්ම නිවැරදිව විශ්ේ ක්‍රියාත්මක වෙන අධ්‍යාත්මික හා බාහිර ලෝකේ නිවැරදිවම ක්‍රියාත්මක වෙන ඒ ලක්ෂණ තුන. හා ඒ ස්වභාවයන් තුන තුලින් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. කෙලෙස් කියන්නේ කෙලසන තැන කෙලස්. කෙලසනවා කියන්නේ අපිරිසිදු වෙනවා. දුෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. ඒකනේ කෙලස් කියන්නේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන් තුන ඒ ධර්මතා තුන තුලින් අපට පෙන්වලා දෙනවා කෙලස් ප්‍රහාණය කරන ආකාරය. ඒතර එක ක්ලේශයක් තමයි සත්පුජ්‍යක සංඥාව තුළ මනස හිර කරන්නේ. ඒ අවිද්‍යාව. එහෙනම් කොහොමද? ඒකෙන් ඉස්සෙල්ලා ගැලවෙන්න ඕන. මමත්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය 84000ක් වුණාට අපට පුළුවන්කම තියෙනවා මේ ධර්මතා 201ක් පරීක්ෂණයට භාජනය කරලා සහතික කරගන්න. දෙක එකක් ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. ඒ ඇති. දෙක එකක් අපි කියලා තියෙනවා. හිතන ඔයක දන්නවා. 28ක් රූප. දොරවල් 6ක්. බාහිර අරමුණු 6ක්. ඒ දෙක නිසා හැදෙන සිත් 6ක්, විඥාන 6ක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශ 6ක්. ඒ ස්පර්ශයන් නිසා විඳින විඳීම් 6ක්. ඒ තුළ හඳුනා ගන්න ස්වභාවයන් හයක්. ඒ තුළ සිත බලවත් වෙන ස්වභාවයන් හයක්, චේතනා හයක්. ඒ වගේම තෘෂ්ණා හයක් 108ක් තියෙනවා. හයකුත් ඒ වගේම විතර්ක හයක්, ਵਿਚාර හයක්. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සොයා බලනවා. ස්කන්ධ පහක් පංචස්කන්ධය ආයතන 12ක් අධ්‍යාත්මික බාහිර වශයෙන් ධාතු 18ක්. ඒ වගේම කුණප කොටස් 32ක් 32ක් තියෙනවා. තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පැත්තකින් තිබ්බම 32ක් තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය 22ක්. ඒ වගේම භව තුනක්, භව නවයක් හා පටිච්චසමුපාදයේ අංග 12ක්. කර්ම 200ක් තියෙනවා. 200ට සටහන් කරගන්න. එකින් එක පරීක්ෂා කරන්නේ. මොකද සත්‍ය අවබෝධ කරගන්න. පරීක්ෂා කරන්නේ. පරීක්ෂා කරන්නේ නුවණින්. බුද්ධිය, ඥානෙ. ඒකට කියව භාවනා කියලා. මොන භාවනාවද කියන්නේ? විදර්ශනා භාවනාව. අපි සමතය පුරුදු කළා සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙනයි මේ වෙනකොට මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවේ. සමතේ කරලානේ. ඒ කියන්නේ චිත්ත විසුද්ධියේදී අපි කරන්නේ. නීවරණ පැත්තකින් කියලා කියන්න පුළුවන් නම් චිත්ත විසුද්ධිය. පිරිසිදුයි. මොකද නීවරණ තමයි සිත අපිරිසිදු කරන්නේ. ඒතර චිත්ත විසුද්ධියේදී අපි කලේ නීවරණ පැත්තකට කළා තිබ්බා. ඒ පැත්තකට කළා කියන්නේ ගත වෙන කාලයක් තියෙනවා. කොච්චර කාලයක්ද? ඒ කාලේ සමාධි කාලේ. ඒ කාලේ තමයි සමාධිය කියන්නේ. පැයක් කියන්න පුළුවන් නම් පස් දෙනා පැත්තකට කරලා පැයසික සමාධිය. සිත එකඟ, තැන්පත්. මොකටද? මේ ස්කන්ධ ධාතු ආයතන විභාග කරන්නේ. සිත ලැස්ති, සූදානම්. ඊට පස්සේ විභාග කරනවා. විභාග කරනවා කියන්නේ පරීක්ෂා කරනවා. කොහෙන්ද? නුවණින්. ප්‍රඥාව. ඒකට කියවා විදර්ශනා ප්‍රඥාව. ඒතර සමත භාවනා විපස්සනා භාවනා දෙකයි තියෙන්නේ. දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අනිත්‍ය වශයෙන් අරගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලාම යනවා අතීතයට. අපි කියමු ඊයේ අතීතේනේ. අද උදේ ගත්තත් අතීතයට ගිහින් ඉවරයි. ඊයේ නැත්නම් පෙරේද නැත්නම් පසුගිය සතියේ. අපේ ශරීරයේ රූපස්කන්ධයක් ක්‍රියාත්මක වුණාද එහෙම නැත්නම් පඨවි ධාතුව ඉපද බිඳුනා ආපෝ ධාතුව ඉපද බිඳුනා තේජෝ ධාතුව ඉපද බිඳුනා වායෝ ධාතුව ඉපද බිඳුනා නොවනින් බලන්න රූපස්කන්ධය දැන් බෙදුවේ මොකද අතීතේ නැත්තම් පෙරේද තමන් හැසිරෙච්ච ආකාරයක් දකිනවා රතීතේ තමන් හැසිරෙච්ච ආකාරයක් දකිනවා නම් ඒකට කිව්ව බුදුරජාන් වහන්සේ දික්ටි. ඒ දර්ශනේ වැරදි. එහෙනම් මොකද්ද නිවැරදි දර්ශනය? නිවැරදි දර්ශනය තමයි මේ රූපස්කන්ධයට අයිති ශක්තියන් හතරයි. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සද්ද ගතිය, දියර ගතිය, උස්නේ වාතය. අභිධර්මයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ධර්මතා හතර නිසා පවතිනා වූ තව ධර්මතා 24ක්. ඒතර මේ ධර්මතා හතරත් එක්ක 28යි ඒකයි රූප 28ක් කියන්නේ. ඒ ධර්මතා හතර නිසා පවතිනා වූ. ඒ කියන්නේ මහා භූත හතර නිසා පවතිනා වූ පාදාය රූප 24ක්. එහෙම නෙමෙයිද තියෙන්නේ? එහෙම තමයි තියෙන්නේ. එහෙනම් පෙරේද හෝ පසුගිය සතියේ මමද හිටියේ එහෙම නැත්නම් අර පඩවි ධාතු ඉපද බිඳුනා ආපෝ ධාතු ඉපද බිඳුනා තේජෝ ධාතු ඉපද බිඳුනා වායෝ ධාතු ඉපද බිඳුනා හොඳට බලන්න ඒක බලන්න තමයි අර වෙන් කරන්න කිව්වේ රූපස්කන්ධයම ඒකත්වයෙන් ගත්තොත් වැරදි කමන්න එහෙම මුල් අවස්ථාවේදී වුණා රූපස්කන්ධය මේකට ගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද එකපාරටම දකින්න බැරි නිසා. එහෙම නැත්නම් රූපස්කන්ධය බෙදුවාම අභිධර්මයෙන් බෙදුවාම 28කට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 32කට වෙන් කරනවා. ඒක පහසුයි. කෙස්ලම් නිය දස්සම් මස්නහර. එහෙම කියනවනේ. එකකට එකක් වෙනස් නේද? එකකට එකක් වෙනස්. ඒ සම්මුති ලෝකය. හැබැයි පරමාර්ථ ලෝකය ඔක්කොම එකයි. කෙස් කියලා අර පඨවි ධාතුව ඉපදෙමින් දෙන ආපෝ ධාතුව ඉපදෙමින් දෙන තේජෝ ධාතුව ඉපදෙමින් දෙන වායෝ ධාතුව ඉපදෙමින් දෙන ස්වභාවයට තමයි අපි කෙස් කියලා නමක් දුන්නේ. හ්ම්. හරි. අර නිවැරදි ක්‍රියාව තාම මනසට අනුගත වෙලා නැහැ. මනසට ස්ථාවර වෙලා නැහැ. ස්ථාවර වෙලා නැති නිසා අපි තාමත් හඳුනාගන්නේ කෙස් හැටියට. කෙස්ද තියෙන්නේ. නැහැ. මොනවද කියන්නේ? කෙස් හැදුවේ මොනවද? හොර ධර්මතාවයි. එහෙනම් ඒ ධර්මතාවතරෙන් හදපු දෙනේ කෙස් කියන්නේ. එහෙනම් ඒකට නිවැරදි අර්ථයට යනකොට අපි නිවැරදිව හඳුනා ගන්න යනවා නම් හඳුනා ගන්න තියෙන්නේ අර ශක්තියන් හතර. ඒතර ශක්තියන් හතරේ ස්වභාවය තමයි ඇතිවනසනේ නැතිවීම. ඒ ඇතිවනසනේ නැති වෙනවා කියන්නේ. ඇති වෙන ශනේ නැති වෙනවා කියන්නේ ඒක ආයශ අපි කියලා දීලා තියෙන මේක කලින්. චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන එක මම පසුගිය දේශනාවේ විස්තරලා හැබැයි දැනුත් දේශනා කරනවා. මේ චිත්තක්ෂණ 17ක් කියන එක තාමත් දන්නේ කොච්චර කාලයක්ද කියලා. සිතක් ගත වෙන්න යන කාලයයි ওই චිත්තක්ෂණ 17ක් කියන්නේ. සිතක් ඇතිව නැති වෙන්න යන කාලය. ඒකට කියනවා චිත්ත වීති කියලා. චිත්ත කියන්නේ සිත. වීතිය කියන්නේ දිගේක. ඒක පටන් ගන්නෙ දැන් අපේ මේ වර්තමාන මේ ස්කන්ධ පහේ ප්‍රවෘත්තිය පැවැත්ම ගෙනියන්න සිත ඕනනේ. සිත නැතුව ගෙනියන්න බෑ. මේ පහේම පැවැත්ම ගෙනියන්න බෑ. එහෙනම් මේ පහේ පැවැත්ම ගෙනියන්න මුලින්ම හටගත්තේ අර ප්‍රතිසන්දි විඥානේ. මෞකසේ බැසගත්තනේ ප්‍රතිසන්දි විඥානේ. එතකොට ප්‍රතිසන්දි විඥානේ අරමුණක් තිබ්බනේ. මොකද සිතට අරමුණක් ඕනේ සිතට පවතින අරමුණක් නැතුව සිත පවතින්නේ නැහැ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥාණයට අරමුණ උනේ පෙර භවයේ අවසාන අවස්ථාවේ සිතයි. ඒකට කියනවා චුතිසිත කියලා. වර්තමාන භවයේ පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි විඥාණය කියලා. චුති ප්‍රතිසන්දි භව දෙක සම්බන්ධ කරන්නේ එකම ආරම්භණයයි. එතකොට ඒ සිත ඒ ඇතිවෙච්ච ශරණයෙන් නැති වෙනවා එහෙනම් දැන් පවතින්නේ ඒ දැන් පවතින්නේ මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගන්නේ නැති වෙලාවට පවතින අවස්ථිතක් තියෙනවා. එහෙන් රූප දැකලා සිත් දෙන්නේ නැති වෙලාවල් තියෙනවනේ. කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා ශරීරයෙන් පහස ලබලා සිත් හැදෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ නින්ද ගියා. සිහි නැති වුණා. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් සිත පවතිනවා. ඒකට කියනවා භවංග සිත කියලා. දැන් පැහැදිලිද? එතකොට චුති ප්‍රතිසන්දි භවාංග කියන මේ අවස්ථා තුනේම තියෙන එකම අරමුණ කෙල්ලිච්ච සිතයි. ඒක නින්ද ගියාම තියෙන සිත. ඒ ආරම්මණය තමයි තියෙන්නේ. මොකද සිතට පවතින අරමුණක් ඕනේ අරමුණක් නැතුව සිතට පවතින්න බෑ. තේරෙනවද එතකොට එහෙනම් දැන් භවාංග සිත සිතක් හදන්න දැන් එපේ අපිට එහෙන් රූප බලලා සිත් හදන එක නේද කරන්නේ. බලන කෙනෙක් නැහැ. මේ පිළිබඳව සහතිකයි. බලන කෙනෙක් නැහැ කිය. සත්‍ය වශයෙන්ම නැහැ බලන කෙනෙක්. පෙරෙන කෙනෙකුත් නැහැ. දකින කෙනෙකුත් නැහැ. වැසෑ රූපය නිසා සිතක් හැදෙනවා. හැදෙන්නේ නැද්ද? ඒකනේ මේද නිවැරදි ක්‍රියාව. ඒක තමයි නිවැරදි ක්‍රියාව. එතකොට අර දැන් භවාංග වශයෙන් පවතින සිත තියෙනනේ. ඊගාවට එනවා සිතක්. ඒ සිත ඇතිවන ඡනේ නැති වෙනවා. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ උදේවේ කියලා කියන්නේ. උදේ කියන්නේ හට ගන්නවා, වේ කියන්නේ නැතිව. ඒ කියන්නේ ඉපදෙනවා, බිඳෙනවා. දැන් මම කියවර පටවි ධාතු ඉපද බිඳෙනවා කියන්නේ. ඒ වගේ භවංග චලන. ඒ කියන්නේ අතීත භවංග ඒ සිත චලනය වෙනවා, හෙල වෙනවා. මොකද දැන් අලුත් සිත් પરම්පරාවකට සිත යොමු කරන්න. හරි. ඒකට කියන්නේ භවංග චලන කියලා. හොලවනවා. භවංග පච්ඡේද කියලා කියනවා. ඒ කියන්නේ භවංගසිත අයින් කරන මොහොතකට. ඒතකොට උපදින්නේ ඒ භවංග පච්ඡේද කියන සිත ඡේදනය කරන. පංචත ආවර්ජන. පංච කියන්නේ පහයි. ආවර්ජනය කියන්නේ පරීක්ෂා කරලා බලනවා. එහෙන් රූපයක්ද, කයෙන් ශබ්දයක්ද, නාසයෙන් සුවඳක්ද, දිවෙන් රසයක්ද, කයෙන් පහසක්ද? ඔයනේ සිත හටගන්නේ. ඒක ඒකට කියන පංචත් ආවර්ජන සිත කිය. ඒ සිත ඇති වෙන ශනේ නැති වෙනවා. ඇති වෙන ශනේ නැති වෙන එකක්. දැන් අපි කියමු සෝත විඥානයක් කියලා. සද්දේ පිළිබඳව සිතක්. ඒකට කියනවා සෝත විඥානය කියලා. දැන් මේ සද්දේ පිළිබඳව සිත ඇතිව ඇතිවන ශරෙන් නැති වෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. හැබැයි අරමුණ අපි පිළිගන්නවා. ඇයි පිළිගන්නේ? සබ්දේ මිහිරි. සබ්දේ මිහිරි වුණොත් ඒ අරමුණ පිළිගන්නවද නැද්ද? පිළිගන්න. ඒ පිළිගන්නවට කියව සම්පටිච්ඡන කියලා. සම්පටිච්ඡේද කියන්නේ පිළිගන්න. ඊට පස්සේ සිත ඒ සිතක් ක්ෂණයෙන් ඇතිව නැතිව නැතිව නැසෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ එනවා සිතක් සම්තිරණ. තීරණය කරනවා. ආයේ හඬ හරි හොඳයි. හඬ ලස්සනයි. හඬ මිහිරි. එහෙම එන්නේ නැද්ද? හ්ම්. ඒ ඇවිල්ලා සම්තිරණ තීරණය කරනවා. ඊට පස්සේ එනවා මනෝත්ආවර්ජන. මනසින් තමයි මේ ඔක්කොම කරන්නේ මනසින්නේ. මනෝත්ආවර්ජන ඊට පස්සේ තීරණය කරනවා. ඒක මට ඕනේ. එන්නේ නැද්ද එහෙනම්? ඒකට කියන්නේ වත්තපන කියලා. නිශ්චය කරනවා. නිශ්චය කරන එක මට ඕනේ. ඒ මිහිරි හඬ ඒක ලස්සනයි ඒක මට ඕනේ. ප්‍රවත්තපන. ඊට පස්සේ ඒ පිළිබඳව නැවතත් හිතනවා නැවතත් හිතනවා නැවතත් හිතනවා. දැන් අර හඬ මිහිරි නම් සිත එතන රැඳිලාද නැද්ද? නැවත නැවත ඔය විදිහට හත් පාරක් යනවා ඒ හතට කියනවා ජවන් කියලා. ජවන් හතයි. ඊට පස්සේ එනවා තව සිත් දෙකක් අරමුණ තදින් ගන්නවා. ඒකට කියනවා සදාරම්මණය කියලා. දැන් මේ සිතක් හටගන්න සිද්ධ වෙච්ච ඒ කියන්නේ වීතියක් මේ විස්තර කළේ ඔය එකකට එකක් ධර්මතා ප්‍රත්‍යය උපකාරය. අතීත භවාංගයේ පැවතුන නිසා තමයි භවාංගයේ සිත සෙලස්ස. හෙලෙවි. නැත්නම් හොලන්න බෑ. පැවතුන්නේ නැත්නම්. ඒ හෙලවිච්ච නිසා තමයි අලුත් සිත් પરම්පරාවකට යොමු කරන්න තමයි ඡේදනය කරේ. අර කයින් කරා පොඩ්ඩකට. භවාංග භාගපච්චේ. පංචත්තාවර්ජන. ආස්වාද විඥානය. එතකොට සබ්දයක් පිළිබඳව ඒකට කියන ශබ්ද ආරම්මණය. එතකොට සෝත විඥානය. සම්පටිච්ඡන. පිළිගත්තා. සම්පීරණ තීරණය කළා. නිශ්චය කරා මට ඕනේ. එහෙම වෙනවනේ. වත්තපන. ජවන්. එතකොට ඒ පිළිබඳව නැවත නැවත නැවත සිත් හතක් හටගෙන ඊට පස්සේ අරමුණ තදින් ගන්නවා කර්මයක්. ඔන්න කර්මයක්. එතන ලෝභය නැද්ද? ඒක ලැබුණ නැත්නම් තරහ නැද්ද? ඉතින් ඒ දෙකට උඩේ දුන්නේ කවුද? මෝහය. ඒක තමන් අයිති කරගත්තාම ආ ඒගොල්ලන් ගන්න ඉස්සෙල්ලා මං ගත්ත ඒ සංගීත භාණ්ඩේ. ඒගොල්ලන් අඩු ගන්න කිව්වේ මං ඊට වැඩි ගාණක් දීලා ගත්තා. මානයක් නැද්ද? එතකොට මේ කන පිළිබඳව දන්නෙත් නැහැ, ශබ්දය පිළිබඳව දන්නෙත් නැහැ, ඒකට උපකාර වෙච්ච අර සංගීත භාණ්ඩය දන්නෙත් නැහැ, නිවැරදිව දිටි. මෙන්න කෙලස් ක්‍රියාත්මක වෙන හැටි. දැන් තේරෙනවද? දැන් එතකොට දිටි. දැන් එතකොට බලන්න මේ දැන් අතීත භවංග භවංග චලන භවංගපච්ඡේද පංචස්තාවර්ජන සෝත විඥාන සම්පටිච්ඡන සම්තිරණ වට්ටපන ජවන් හතයි තදාරම්මන දෙකයි 17යි. ওই 17 තමයි රූපේ කාශය. දැන් තේරෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය ආයෂ ඔන්නේ 17. එතන 17ක් තියෙනවා. බලන්න ගණන් කරලා හරියට 17ක් තියෙනවා. අතීත භවංග භවංග චලන භවංගපච්ඡේද පංචස්තාවර්ජන ඒ සෝත විඥාන එතකොට සම්පටිච්ඡන සම්තිරණ වත්තපන නිශ්චය කර 8යි 8යි ජවන් 7යි 15යි සදාරම්මන 2යි 17යි ඒ චිතක්ෂණ 17ක් කියන්නේ ඔකට තමයි ඒ චිතක්ෂණ එතකොට චිතක්ෂණ 17ක් ගෙවිලා ඉවරයි ඒ චිතක්ෂ චිතක්ෂණ 17 ගෙවිලා ඉවර වෙනකොට අර රූපය Taman අහපු කණෙන් අහපු ශබ්ද ඒකට කියන ශබ්ද රූපය කියලා ඇහෙන් දැකපු රූපයත් ඒ වගේ ඒකේ ආයු කාලය එච්චරයි ඒක වඩා කාලයක් පවතින්නේ. නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ ස්වභාවය මනසට අනුගත කරගන්න. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මොකේද මේ ඇලෙන්න හදන්නේ? පවතින දෙයකටද ඇලෙන්නේ නොපවතින දෙයකටද ඇලෙන්නේ? ඇලෙන සිතට කිව්වේ තෘෂ්ණා කියලා. මේ ක්‍රමය නිවැරදිව නොදකින සිතට කිව්ව අවිද්‍යාව කියලා. දැන් ඒකට ප්‍රධානම ක්ලේශ ධර්මයන් දෙකක් සිත තුළ ක්‍රියාත්මක නැද්ද? අවිද්‍යාවට ආශ්‍රිත එක චිත්තක්ෂණය ඒකත් ඇතිව නැති වෙනවා නිත්‍ය දනිත්‍ය. බාහිරින් දෙයක් බලලා බාහිර දෙයක විනාශය අනිත්‍යයි කියලා දකින්න එක තුලින් නිවන් දකින්න බෑ. ඒක අනිත්‍ය තමයි. සහෝදරයා මැරුණා. අනිත්‍යයි. ඒ තුලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මේ පරමාර්ථ ධර්මයන්ගේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය දකින්න ඕනේ. එතකොට අනිත්‍යයි කියන එක මනසට දැర్శණය වෙනවා. අනිත්‍යයි කියලා කොච්චර හිතුවත් අනිත්‍ය දකින්නවද? නෑ. අනිත්‍ය කියන එක දැකලා තේරුම් ගන්න ඕන එකක්. ඇයි ඒ දැකලා තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? දැක්කාම සහතිකයි. නොදකින තාක්කල් සහතිකයක් දෙන්න පුළුවන්ද? හා? නෑ. නිවැරදිව දැක්කදාට අන්න සහතිකයි. අන්න සිතට අනුගතයි. පැහැදිලි, පිරිසිදුයි. මම දැක්කා. මම ධර්මය දැක්කා. ඒ දැකලා තීරණය කරන්න. එහෙනම් පසුගිය සතියේ දැන් අපි තව අතීතයට ගිහිල්ලා ඉවරයි දැන්. ආයෙත් නැහැ ජීවිත කවදාවත්. එනවද? නෑ. ඒතර එක ඉවරයි. එහෙනම් අතීතේ මේ අපි දැන් රූපස්කන්ධය ගමුකෝ. දැන් රූපස්කන්ධ අපි කෙස් ගමුකෝ. පඨවි ධාතුවේ ඉපද බිඳුණා, ආපෝ ධාතුවේ ඉපද බිඳුණා, තේජෝ ධාතුවේ ඉපද බිඳුණා, වායෝ ධාතුවේ ඉපද බිඳුණාද කෙස්වල පැවැත්මක්ද තිබෙන්නේ. මොකද තිබෙන්නේ? ඒ ඉපද බිඳෙනස ඒතකොට අපි දන්නවා අර චිත්තක්ෂණ 17යි. ඒතර මේ ධර්මතා හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් මේක හැදුවේ. කෙස් ගහ හැදුවේ. මොකද මේ කෙස් ගහේ තියෙන ධර්මතා හතරයි. තව හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕචා. හැබැයි ඒක අපට අයිති නැහැ. අය අයිති නැහැ කියන්නේ. කයට අයිති එකක් ඒක. පාලනය අපිට අයිති නැහැ. ඇයි පාලනය අපිට අයිති නැහැ කියන්නේ? ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. ජීවිතය කියන්නේ පැවැත්ම. ජීවිතය කියන්නේ මේ පැවැත්මට නෙවෙයි ජීවිතය කියන්නේ. ඒතකොට ඉන්ද්‍රිය කියන්නේ කවුද? මේ ජීවිතේ පැවැත්මට අධිපති කවුද? කර්මයයි. දැන් ආයශ තීරණය කලේ කවුද? මමද? කර්මය. ආයු කාලය. කර්මය තීරණය කියන්නේ. උෂ්ණත්වයේ තීරණය කලේ මමද? කර්මයද? උෂ්ණත්වයේ පැවැත්ම. කර්මය. කර්මද ඡේදෝදාස්ති අවසානය මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම අවසානයයි. ආයුෂ්‍ය අවසානයේ මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම අවසානයේ නෙමෙයි. විඥානයේ පැවැත්මේ අවසානයේ ස්කන්ධ පංචකයේ පැවැත්මේ අවසානයේ නෙමෙයිද? ඒතර විඥානය කියන්නේ සත්‍යයද? ද ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක්. ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයක්. මොන ප්‍රත්‍යයෙන්? නාම රූපච්ඡ විඥාන. නාම රූප දෙක උඩයි විඥානය තියෙන්නේ. එහෙනම් දැන් එතකොට අපි අතීතේ පෙර දැන් අපි යනවා පසුගිය සතියේ. එතකොට පසුගිය සතියේ මමද හිටියේ මේ කෙස්ලොම් නියද සම්මස් නහරයට ලොදේතන 20ක් තියෙනවා. කෙල සෙමසොටු කඳුළු දහඩිය ලේ සැරවාදී වශයෙන් 12ක් තියෙනවා. 32ක් තියෙනවා. එතකොට 32 ක්‍රියාකාරීත්වයක්ද තිබුණේ මමද හිටියේ. එතකොට 32 ක්‍රියාකාරීත්වය අර පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ඉපද බිඳින් උනාද නැද්ද? කොච්චර කාලයක් තුලද? චිත්තක්ෂණ 17ක් තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි රැවටෙන්න එපා. ක්‍රියාවක් තියෙන දුකක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. දැන් අපි මොකක් කියලාද මේ හිතාගන්නේ? සත්වෙක් කියලා. පුච්චරෙක් කියලා. මානවෙක් කියලා. ලදරුවෙක් කියලා. ස්ත්‍රියක් කියලා. පුරුෂයෙක් කියලා. ළමෙක් කියලා. තරුණ වයසේ කෙනෙක් කියලා. වයෝ වෘද්ධ කෙනෙක් හැටියට. ඒ සම්මුති ලෝකේ. සම්මුති ලෝකේ නැති. දැන් ක්‍රියාපහද්ද තියෙන්නේ සත්‍යයේ පුච්චලයේ පැවැත්මක් තියෙනවා. නිවැරදි එක මොකක්ද? වේදනාව හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මමද විඳින්නේ? හා? ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවද? විඳීමේ සිතක් හදන්න නම් ස්පර්ශය වෙන්න ඕන. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න තැහෙන් විඳින්නද? පුළුවන්ද? කනට ශබ්දයක් ස්පර්ශ නොවුනත් කණෙන් විඳින්න පුළුවන්ද? නාසයට සුගඳ සුවඳක් ස්පර්ශ වෙන්නේ නැතුව කොහොමද නාසයෙන් ඉන්නේ? දිවට රසයක් ස්පර්ශ වෙන්නේ නැතුව කොහොමද දිවෙන් ඉන්නේ? ඒ විදිහට පුච්චලයක් කොහෙද මේ ධර්ම තාත්වන? ඒ කියන්නේ විදීමේ සිත හා දිව බාහිර රසය. කොටස් තුනක් තියෙනවා. කොටස් තුන එකතු වෙන යොගatti. ඒකට මම මම කියලා දෙයක් එකතු කරගත්තා. ඒකට විද්‍යාවද අවිද්‍යාවද? එහෙනම් ස්පර්ශයට ආශය එක චිතක්ෂණයයි විඳීමේ සිතට ආශය එක චිතක්ෂණයයි ඇතිවන ශනේ නැති වෙන නිත්‍ය දනිත්‍ය. ඒ ස්වභාවය මනසට අනුගත. එතකොට පසුගිය සතියේ හිටියේ මමද එහෙම නැත්නම් ස්පර්ශය නිසා විඳීමේ සිත් හැදුනද නැද්ද? විඳීමේ ක්‍රියාවලියක්ද තිබ්බේ? මමද විඳි? නෑ. මමත්වය තුල ඉඳගෙන බලන තාක් කල් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඉස්සෙල්ලා මමත්වයේ උගුල්ලා දාන්න ඕනේ. තේරෙනවද? ඒක බුදුරජාණන් පැහැදිලිවම දේශනා. ඒතකොට ඒක අපි සහතික කරගන්නව අතීත වර්තමාන අනාගත. එතකොට දැන් හෙට සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ලබන සතියෝනේ අපි හෙට ගමු. හෙට සිද්ධ වෙන්නේ හෙටත් මමද ඉන්නේ. එහෙම නැත්නම් මේ කෙස්වල අර සතර මහා ධාතුන් ඉපද බිඳිනවද? කෙස්වල ක්‍රියාකාරීත්වයක්ද තියෙන්නේ? නෑ. සතර මහා ධාතු ඉපදෙන්නේ නැහැ. කොච්චර කාලෙකින්? චිත්තක්ෂණ 17ක් තුල. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දුකයි කියලා අවබෝධ කරගන්නේ කොහොමද? ඉතින් ඒ ඉපද බින්දෙන ස්වභාවයමනේ දුක. ඒ වගේ ශණයක් ශණයක් ශණයක් ශණයක් වාසා ඉපද බින්දෙනවා නම් ඒක සැපද්ද? නෑ. හොඳයි. ක්‍රියාවේ කෙලවරට අරන් ගිහින් බලනවා. දුකක්ද සැපද්ද කියන්නේ කියලා. දැන් 60 ක්‍රියාත්මක වෙන්නේ මේ ධාතු හතරේ ක්‍රියාවලින් කෙස් කියලා. හරි. ඒතර කෙස් කියලා දැනගත්තේ මොකෙන්ද අපි? සිතින්නේ. දැන් ඒතකොට සිතයි කයයි නෙමෙයිද ක්‍රියාත්මක? සිතට කිව්වා නාම කියලා, කයට කිව්වා රූප කියලා. දැන් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත තැනට අපි යනවා මනසේ. මේ විභාග කරලා බලන මේ සත්‍යයක්ද අසත්‍යයක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. ඒක සත්‍යයක් හින්දානේ අපි පිළිගන්නේ. සත්‍යයක් නම් තමයි පිළිගන්නේ. නැත්තම් පිළිගන්නේ නැහැ. එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියා. ඒකට නාම රූප දෙක නෙමෙයි දෙතන ක්‍රියාත්මක වෙන්නේ. සිත කෙස් හඳුනාගත්තේ සිතින්. ඒතර කෙස් කියන්නේ රූප ධර්මය. රූප කියන්නේ සතර මහා ධාතු. ඒතකොට සිතයි සිත ක්‍රියාත්මක වෙන තාක්කල් කෙස් ධායදී. සිතේ ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගම කෙස් ගහේ වැඩේද? එහෙනම් නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්කයි. ප්‍රතිසන්දි විඥානයත් එක්ක නේද පටන් ගත්තේ මේ නාම රූප දෙකේ ක්‍රියාවකින්. ඒක දන්නවනේ දැන්. රටේ ඕන හොඳට දන්නවා. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙගෙන යන ඒ කාලය තුළ නෙමෙයිද මේ ඉන්ද්‍රියන් හය පහළ වුනේ. අසකන නාසය දිව ශරීරය සිතේ ක්‍රියාකාරීත්වය. ඒක බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන තැනට එනකම් වර්ධනය වුණාට පස්සේ බාහිර රූප ස්පර්ශ වුණාද නැද්ද? ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණ ස්පර්ශ වුණාද නැද්ද? සලආයතන පත්‍ය පස්ස. ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයයි. ඒතර ස්පර්ශ හයක් තියෙනවා නම් විඳීම් හයයි. හරිද? හ්ම්. ඒතර විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයයි. ඒ විඳින තැන ඇලෙන සිතක් නෙමෙයි. නැද්ද? රූපේ ආස්වාදයේ විඳලා ඇලුන්නේ නැද්ද? විඳින තැන ඇලිලානේ. සිත ඇලව. ඒකට මොකක්ද කියේ තණ්හා. වේදනාපච්ච තණ්හා. ඒක උපාදාන කරා. කොහමද? අර ජවන් හටක් ගිහිල්ලා තදාරම්මන දෙකක් වශයෙන් ඉඳත්තේ. ඒක උපාදානයි. ග්‍රහණය දැඩි කරගෙන ඉන්න. තදින් අල්ලන්නේ. ඒක ඇලුණානේ එතන. රූපයට ඇලුණේ හින්දානේ පිළිගත්තේ. සම්පටිච්ඡන. සම්තිරණය කලේ. ඒතකොට ඒ රූපයට ඇලුණ හින්දානේ. නැත්නම් සබ්දයට ඇලුණ හින්දානේ. එතකොට තණ්හාපච්ච උපාදාන ග්‍රහණය තද කරගෙන ඉන්නවා. උපාදානපච්ච භව. උපාදානේ ප්‍රත්‍යය භවේද? මොන භවේ? කර්ම භවේ. කර්ම කරන්නේ. උපාදානේ නිසා තමයි කර්ම කරන්නේ. කර්ම භවයේ ප්‍රත්‍යය උප්පත්ති භවයේ. උප්පත්ති භවයේ ප්‍රත්‍යය ඡාතිය. පහල කරන්නේ. පහල කිරීම ප්‍රත්‍යය ජරා මරණ වලට. දැන් එතකොට ක්‍රියාවක් හා දුකක් කියනවද? පුජ්‍යලියෙකුට වෙන දෙයක්ද මේ? හතර බලන්න. ක්‍රියාවක් සහ දුකක්ද කියන්නේ? ඒ ජරා මරණ දැන් ගිහින් දාලානේ තියෙන්නේ. දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාව අරගෙන ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ? ජරා නැද්ද? ටෙස්ට් එක ඉදිරියට හැම රැලි වැටිලා, කන් ඇහිම අඩු වෙලා, ඇස් පෙනීම අඩු වෙලා, අතපය වළංගු නැති වෙලා, කොන්ද කුඩු වෙලා, නැද්ද? දත් වැටිලා. දැන් නැද්ද? ජරානි. ව්‍යාධි. දැන් අවුරුදු ගාන අවුරුදු කමාරත් මාසයක් දාගෙන ඉන්නේ. මොකටද? මේ නොපෙනෙන දෙයක් නේ වෛරසය. මේ දස්තර මහත්මයා හොඳට දන්නේ සම්පූර්ණ. නේ. ඒක බලන්න ව්‍යාධි මේ මේ එකලිටක් විතරද මේ ලෝකෙ තියෙන්නේ. මොනතරම් ලෙඩද මේ ස්කන්ධ පංචකේ? කායික මානසික. දෙකටම ලෙඩනේ. හ්ම්. එතකොට ව්‍යාධි. ජරා ව්‍යාධි, මරණ. මැරෙන්නේ කොහේ? අර චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. අවුරුදු 60 70ක් ගිහිලා නෙමෙයි ඇතිව නැති වෙන්නේ. ඉපදිච්ච තැන ඉඳලා එතන ඇති වුණා අවුරුදු 70ක් 80ක් ගිහිලා නැති වුණාද? නෑ. ಜಾතිපච්ච හටගන්න තැනම තියෙන ජරාව හා මරණය. ඒතර මරණය. ශෝක කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්ය මොනතරම් ආවද? ඒවා සැප හෝ සතුට හැටියට පිළිගන්නවද? ඒ දුක්ඛ දෝමනස්යන් හැටියට පිළිගන්නවද? ඉතින් දැන් ගිහින් දාලා නැති. සත්‍ය දසත්‍ය. ඒ තමයි දුක්ඛාර සත්‍ය. ඇයි එතනට ගියේ? අරමුණ පිළිගත්ත නේද? එතන තමයි ඇලුනි සිට. අරමුණ පිළිගත්ත තැන සිට ඇලුනා. එතන ඉඳලා තමයි පටන් ගත්තේ. දැන් මං කියන්නේ භවාංග චලන භංගපච්ඡේද පංචස්ථාවර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන. නැතසෝත විඥාන සම්පටිච්ඡන. පරිච්ඡේද කියන්නේ පිළිගන්නවා. පිළිගන්නේ හොඳයි කියන්නේ. ඒතර පිළිගන්න තැන සිට ඇලිලානේ. සන්නාව පටන් ගත්තා. නැද්ද? රහතන් වහන්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේට අතීත භාංග සිත තියෙනවා. ඒ වර්තමාන ස්කන්ධ පහ ක්‍රියාත්මකයි. සතන් වංශයට තියෙන අතීත බබාවංග චලනයක් තියෙනවා. එලක එල වෙනවා. බාංග පච්ඡේද එක කපලා අයින් කරනවා. සිතක් හදන්නේ. එතකොට සෝත විඥානි. රහතන් වංශයට ශබ්ද එනවා. සෝත විඥානි. හට ගන්න. ඒක ඒ කර්ණේ තියෙන එකතු කරන තැන ස්පර්ශයක් තියෙනවා. හැබැයි එච්චරයි සම්පටිච්චන නැහැ. පිළිගන්නේ. අරමුණ පිළිගන්නේ. එයි ශබ්දයක් දන්නවා කනක් දන්නවා. ප්‍රාතනවා. කන කියන්නේ රූපය අවබෝධ කරලා හේතු අවබෝධ කළා. රූප නැති කිරීම අවබෝධ කළා නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ ක්‍රියාකාරීත්වය නිවැරදිව දන්නවා. දකින නිසා අරමුණ පිළිගන්නේ. අරමුණ පිළිගත්තේ නැත්නම් තීරණය කරන්න බැහැ. පිළිගන්න බැහැ තීරණය කරන්න. හොඳයි කියලා. ඒකට Tamanට ඕන කියලා නැහැ නේද? ඒකට පිළිගත්තේ නැත්නම් තමට අවශ්‍ය කියන සිතක් නෑ. වත්තපන. නිශ්චය කිරීමක් නෑ. එතකොට ජවන්නේ නෝද? නෑ. අරමුණ තදින් ගැනීම නේද? ඔබ තමයි නිවන කියන්නේ. ඔබ තමයි නිවන කියන්නේ. අරමුණ පිළිගත්තද ප්‍රවෘත්තිය. දැන් තේරෙනවද? දැන් මොකද කරන්නේ? දැකලා තීරණය කරනවා. දැන් මේ කිව්වට අපි දැන් එළියට බහපු ගමන් අරමුණ පිළිගන්නවා. නැද්ද? ලස්සන රූපයක් දැක්කොත්. ඒක සජීවී එකක් වෙන්න පුළුවන්. ඒක අජීවී එකක් වෙන්න පුළුවන්. වටින උපකරණයක් වෙන්න පුළුවන්. පිළිගන්නේ නැද්ද අරමුණ? අරමුණ පිළිගන්නකොටම සිත ඇලිලා ඉවරයි. හැබැයි ඒක චිත්තක්ෂණයයි. ඒක චිත්තක්ෂණයක් තුළනේ අලවන්න පුළුවන්. ඒකට අරමුණ පිළිගත්. රහතන් වහන්සේ පිළිගන්නේ. ඒ කියන්නේ තණ්හාව ශේ කළානේ. තෘෂ්ණාව අවසන් කළා. ඒතර තණ්හාව අවසන් කළා කියන්නේ අවිද්‍යාව අවසන්. දැන් තේරෙනවද රහත් වෙන්නේ කොහොමද කියලා? ඒක රහතන් වහන්සේටයි ප්‍රවෘත්තියක් නැහැ. ඒ ප්‍රවෘත්තියක් නැහැ කිව්වේ. සිත එල්ලන්න අරමුණක් නැහැ. අවසාන අවස්ථාවේදී සිත එල්ලන්න අරමුණක් ඕනේ. ඒ අරමුණ තමයි කර්ම කියලා කියන්නේ. පැහැදිලිද කියන්නේ? රහතන් වහන්සේ පිළි අරගන්නේ එහෙන් රූප දැකලා සම්පටිච්ඡන නැහැ. අනේ සද්ධාලස්සම් පටිච්චර නෑ පිළිගන්නේ නැහැ. ඇයි? පිළිගත්ත තැන ඇලෙනවා. ඒතකොට නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා රහතන් වහන්සේට. ඒවා තියෙනවානේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක. හැබැයි පිළිගන්නේ අරමුණ. පිළිගන්නේ නැත්තම් පිළිගත්ත ගමන් ඇලෙනවා සිත. දිවෙන් රස විඳලා අරමුණ පිළිගන්නේ. ශරීරයෙන් පහස ලැබලා අරමුණ පිළිගන්නේ. මනසෙන් අරමුණක් අරන් අරමුණ පිළිගන්නේ. ඒකට මොකක්ද කියන්නේ? ඒක තමයි දාර්ශනිකයට කිව්වේ. මොකද්ද දාර්ශනිකයට කිව්වේ? දික්කේ දික්කමත්තා. සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. දික්කේ දික්කමත්තන් කිව්වේ දැක්කනම් දැක්කා. දැන් හරිද ඒක? ඇහුණා නම් ඇහුණා. දැනුණා නම් දැනුණා. අරමුණ ගත්තා නම් ගත්තා පිළිගැනීමක් නැහැ. දැන් පැහැදිලි. පිළිගන්න යන්නේ එක චිතක්ෂණයයි. ඒතකොට නිට්ටයද අනිත්‍යද ඒක? පිළිගත්තොත් දුකයිද සැපයිද? දුකයි. හ්ම්. ඒතර පිළිගත්තේ නැත්නම් අයින් කලේ මොකද්ද? සංහාව. එතකොට දැන් පිළිගත්තා නම් දැන් පෙන්වන්නේ ජරා මරණ. ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒක තමයි දුක්ඛාරය සත්‍යය. අරමුණ පිළිගන්නේ නැති තැන මනස තිබ්බා. ඒ තමයි සමුදාය සත්‍යය. පිළිගත්තා නම් තණ්හාව. ඒතර තණ්හාව නෙමෙයිද සමුදාය සත්‍යය? ආ දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය. ඒතර රහතන් වහන්සේ අරමුණ පිළිගන්නේ නැහැ. ඒතකොට නිරෝධයි නේද? ඒ නිරෝධාරය සත්‍යයි. ආපු මාර්ගය සීල සමාධි ප්‍රඥා. එකඟ සිතින් තමයි පරීක්ෂණය කළේ. තැන්පත් වූ සිතින්. සීලයක පිළිටලා. ලබාගත් අවබෝධය ප්‍රඥාවයි. පියවර තුන සම්පූර්ණයි. සීල සමාධි ප්‍රඥා. ඇතුළත් වෙන්නේ මොන මාර්ගයේද? ආරෂ්ඨාංගික මාර්ගය. දැන් හරිද චතුරාර්ය සත්‍ය? ලෝකනේ දවබෝධ කරගන්න ඕන. ඔය දඟලන්නේ ඔකට. දැන් පැහැදිලිද කියන්නේ? ඒතර මනසින් විභාග කළා නෙමෙයිද මේක තේරුම් කරගන්න ඕන. විසඳ ගන්න ඕන. පැහැදිලිද කියන්නේ? ඒතර මනසින් විභාග කරනවට මොකද්ද කියන්නේ? භාවනා. ඔකට තමයි භාවනා කියන්නේ. මොන භාවනාවද? විදර්ශනා භාවනාව. සමත භාවනාවේ නැහැ. සමතෙන් කරන්නේ මේ විදර්ශනාව, ඒ කියන්නේ මේ බුද්ධියෙන් කරන පරීක්ෂණය සඳහා සිත සකස් කර ගැනීමක් විතරයි. සමතෙන් කරන්නේ. සමතේකටපත් කරගන්න. නීවරණ පොඩ්ඩකට බැහැර කරලා තියලා. සමතේකටපත් කරගෙන විභාග කරනවා. බෙදලා බලනවා. බෙදලා බලන්න. ධර්මදේශන අවසන් කරන්න. හරි. පැහැදිලිද කියන්නේ? ඒ අනිත්‍ය දුක්ඛ දැන් අනාත්ම කියන ලක්ෂණය කියලා දෙන්න. සමන පර්තන කියන්නේ. අනාත්ම ලක්ෂණය ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය. ආත්මයට විරුද්ධ වචනේ අනාත්මයි කියන්නේ. ඒතකොට ආත්මය කියන්නේ මොකක්ද? සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයකනේ ආත්මය කියන්නේ. සමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් ආත්මය කියන්නේ. දැන් කියප එකක්වත් සමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. හා? එහෙනම් අනාත්මද? ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්මද? ඒක නෙමෙයිද මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාත්මික හා බාහිර වශයෙන්. නිවැරදි වූ ස්වභාවයන් තුනක් විශ්වය ක්‍රියාත්මකයි කියන එක සතාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. පැහැදිලිද? පුළුවන් අවබෝධ කරගන්න. පුළුවන් අවබෝධ කරගන්න. හැබැයි ඒ පැත්තට හරවන්න යන මනස සම්මුති ලෝකයෙන් බැහැර කරන්නේ. සම්මුති ලෝකෙන් ගන්න අහන. ජීවත් වෙන්න අවශ්‍ය නිසා සම්මුති ලෝකෙ ටිකක් පවත්තන්න වෙනවා නැත්නම් බැහැ නේ. මොකද නම කියලා කතා කරන්න වෙනවනේ කෙනෙක් ඉදිරියට එනකොට. නේ. එයාට නම කියලා කතා කර නාම රූප දෙක මෙහෙන්න කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. එහෙම නැත්නම් සතර මහා ධාතු මෙහෙන්න කිව්වොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට හිතයි මෙයාගේ මාස් කරේ මොලේ අමාරුවක් කියලා. <laughs> සම්මුති ලෝකෙ ඉන්නකොට ඒවා විවාහාරයට ගන්න වෙනවා. හැබැයි බෙදලා බලන්න. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ තුළින් දකින්නේ පරම සත්‍යය. ඒ පරම සත්‍යය තමයි චතුරාර්ය සත්‍යය. ඒක ඊට පස්සේ අර අරමුණු පිළිගන්නේ. සම්පරික්ෂණ සම්තිරණ වත්තපන ජවන් ඒ කර්ම නෑ ගාව. මේ කර්ම නැත්තම් මේ කර්ම නැත්තම් විපාක දෙන්නේ කාටද? කර්මක්ෂේ ඥාන. රාතන් වහන්සේ රාතන් වහන්සේලා කර්මක්ෂේ කළා. අවසන් කළා. දැන් පැහැදිලිද? හොඳයි. රැස් කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් සුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං කුලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම සිරුවන් සරණයි Thank you.